කල්යාණ මිත්‍රවරුනි සාමාන්‍ය ජීවිත ගත කර නැත්නම් විදිහට සාමාන්‍ය ජීවිත කියලා කියන්නේ අපිට තියෙනවා අරමුණු අධ්‍යාපනයේ පිළිබඳ අරමුණු තියෙනවා රැකියාව පිළිබඳ මුදල් හදල් හම්බ කිරීම, ඉතිරි කිරීම, වියදම් කිරීම පිළිබඳව විවාහය පිළිබඳව, දූපතුන් පිළිබඳව, ගෙවල් දොරවල් හදා ගැනීම පිළිබඳ මේ ආදී වශයෙන් සාමාන්‍යයෙන් <clears throat> ලෞකිකයි කියන එහෙම නැතිනම් පොදුවේ මනුෂ්‍ය වර්ගයා කොහේ හිටියත් ඇති කරගනු ලබන ඉලක්ක සහ අරමුණු වලින් කමහරක් අප හැමදෙනා ළඟම තියෙනවා. ඒ නිසා අප හැමදෙනාම සාමාන්‍ය ජීවිත ගත කරන අය. සමහර විට ඒ කියන අසාමාන්‍ය ජීවිත කියලා කියන්න අමාරුයි. මොනවා කරත් ඒක සාමාන්‍ය ජීවිතයක්. ඉතින් මේ සාමාන්‍ය ජීවිතයේදී අපේ එදිනෙදා ජීවිතයේදී අප හැම වෙලෙම අරමුණක් හදා ගන්නවා ඒ ජීවත් වීම සඳහා ජීවත් වීම කිව්වහම අප දන්නවා ඒක මහ විශාල දිගපළල තියෙන දෙයක් ජීවිතය ඒ හරියට කාටවත් නැහැ අර්ථකථනය කරන්න මොකද්ද ජීවිතය කියන්නේ කෙනෙකුට කියන්න පුළුවන් ජීවිතය කියන්නේ ඉගෙන ගන්න එක ඇත්ත. ඉගෙන ගන්න කෙනෙකුගේ ජීවිතයේ කිසියම් වැදගත් තැනක් ඒ අධ්‍යාපනයෙන් සිඳරනවා. නමුත් ඒවම නෙමෙයි ජීවිතය කියන්නේ. තව කෙනෙක් ඉන්න පුළුවන් සමාජ සේවා කරන එයා කිය ජීවිතය කියන්නේ සමාජ සේවය. ඇත්ත ඒ තැනත්තාගේ ජීවිතයෙන් වැඩි කොටසක් සමාජ සේවය වෙන්න පුළුවන්. නමුත් ඒ විතරක්ම නෙමෙයි ජීවිතය කියන්නේ. ඒ හරියටම ජීවිතයේ හතර මායින් හඳුනා ගන්න එක ලේසි නැහැ. කොහොම හරි ඒ ජීවිතය තුළ අප හැමදෙනාම ඉලක්ක හදාගෙන තියෙනවා අරමුණු හදාගෙන තියෙනවා අපිට තියෙනවා බලාපොරොත්තු මේ බලාපොරොත්තු වල වර්ග දෙකක් තිබෙනවා සාමාන්‍යයෙන් අප කවුරුත් ගන්න විදිහට ළඟ සහ දුර කියලා. දැන් මේ අද මේ මොහොතේ ඊළඟ පැයේ හෙට අනිද්දා ඉටු කරගන්න තියෙන දේවල් ලියන්න තියෙන ගමන් කළ යුතු දේ ඒවා ළඟ අරමුණු විදිහට අපි සැලකනවා තවත් ඈත අරමුණු තියෙන්න පුළුවන් සමහර විට අපි ඉගෙන ගන්න ඒ අධ්‍යාපනයේ අවසාන ප්‍රතිඵලයේ විදිහට අහවල් කෙනෙක් වෙන්නට ඕනේ කියන එක නැතිනම් දවසට ගයක් හදා ගන්න ඕනේ වගේ එහෙම අරමුණක් ඒක ටික දුර අරමුණක් වෙන්න පුළුවන් තවත් එහාට ගිහිල්ලා බොහොම හොඳ කෙනෙක් වෙන්න ඕනි කියන අරමුණක් කෙනෙකුට තියෙන්න පුළුවන්. නැතිනම් තවත් විදිහකට ඊටාම උගත් කෙනෙක් වෙන්නට උන මේ විදිහට ඈත අරමුණුත් තියෙනවා. සමහරට ලබන ආත්ම ගැන වුණත් අරමුණු තියෙන්න පුළුවන්. ඒක ඔක්කොම දුර අරමුණු. ළඟ අරමුණුත් තියෙනවා දුර අරමුණුත් තියෙනවා හැම වැඩක්ම අපි කරන්නේ අරමුණක් ඇතුව. ඒ ළඟ හෝ දුර හෝ අරමුණක් ඇතිව තමයි ඔබත් මාත් හැම හැම සිතිවිල්ලක්ම හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම හිතන්නේ කියන්නේ කරන්නේ කෙනෙකු දුටු විට අප සිනහස් වෙන්නේ කිසියම්ම වූ හෝ අරමුණක් ඇතුව ඒ තනත්තාට අපේ සුහදතාවය පෙන්වන්නේ නැතිනම් සුහදතාවයක් වැඩි කරගන්න නැති සුවදතාවයක් ඇති කරගන්න ඒ තනත්තගෙන් ප්‍රති සිලහාවක් ලබා ගන්න ආවට සිටින අය ඉදිරියේ Taman ප්‍රියමනාප කෙනෙකු කියා පෙන්වන්නට මේ විදිහට ඒ ඒ පුංචි සිනහව තුලත් සැඟවුණු අරමුණක් තියෙනවා හැම හැම කරන හැම දෙයකම බලන්න මේ විදිහට ඒ දේ කරන්න කලින් අපිට තියෙනවා අරමුණක්. ඒකට තමයි ධර්මයේ චේතනා කියලා කියන්නේ. චේතනාව. ඒ චේතනාවක් ඇතිව තමයි අප ඔය අප හිතාමතා කරන හැම දෙයක්ම කරන්නේ. චේතනාවක් සහිතව. ඉතින් අපි චේතනා ඇති කරගන්නවා හුඟක් දේවල් පිළිබඳව ඒ චේතනා වලින් සමහරක් හරියන්න පුළුවන්, තවත් සමහරක් භාගයට හරියන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන් මේ අත්දැකීම් තුනම අප කවුරුත් ලබලා තියෙනවා අපේ හැම චේතනාවක්ම ඉෂ්ට වෙලා නැහැ කවදාවත් ඒ වගේම හැම චේතනාවක්ම ඉෂ්ට නොවී තිබිලත් නැහැ ඒ වගේම බලාපොරොත්තු වුණ විදිහටම නෙමෙයි ඊට වෙනස් ආකාරයකට දේවල් සිද්ධ වෙලා තියෙනවා දැන් මේ අපි මේ ඉන්න තැනට අද අපි ඉන්නවනි කිසියම් තැනක වයසින් අධ්‍යාපනයෙන් ආර්ථික තත්ත්වයෙන් සමාජ ආශ්‍රයෙන් කොහොම හරි ඉන්නවනේ තැනක තැනක එක හොඳ හෝ නරක එක වෙනම කාරණයක් අප හැමදෙනාම කිසියම් තැනක සිටිනවා ඒ තැනට අපි ආවේ ඔය අපේ ඉලක්ක හදාගෙන මෙහෙම මේ විදිහටම ඉන්න ඕනි කියන ඉලක්කයක් නොතිබෙන්නේ නැති නමුත් කඩලා කඩලා කඩලා කෑලි කෑලි වලට බැලුව පුංචි හැම කෑල්ලක් ඇතුළෙම හැම පුංචි පියවරක් පිටුපස්සම හැම පුංචි අංශුවකම මේ චේතනාව බලාපොරොත්තු ඉලක්කය අරමුණ ආශාව කියන එක ගැප් වෙලා තිබුණා. ඒක තමයි ජීවය කෙනෙකුට ජීවත් වෙන්නට. සාමාන්‍ය ජීවිතේට අවශ්‍ය ඉන්ධනය තමයි ඔය බලාපොරොත්තුව කියලා කියන්නේ. ඉලක්කය කියා කියන්නේ අරමුණ කියලා කියන්නේ. හරියට අපෝය පැල කරන බීජවල බෝංචි වෙන්න පුළුවන්, අඹ ඇටයක් වෙන්න පුළුවන් මොනවා හරි ඒ භෞතික දෙයක් පේන්න තියෙනවා, බරක් තියෙනවා. ඒකේ පාටක් වර්ණයක් හැඩයක් තියෙනවා. කෙනෙකුට ඒ විශ්ලේෂණය කරලා විද්‍යාත්මකව කියන්න පුළුවන් මොනවද එහි තියෙන සංඝටක කියලා මූලද්‍රව්‍ය දෙය ටික ඔක්කොම කතා කරන්න පුළුවන්. දැන් ඒ සියල්ලට පමණද ඒ බීජය කියලා කියන්නේ? නෑ. ඒ තුල තියෙනවා ප්‍රාණයක්. ජීවයක්. ඒ ඒ අපට පේන්නේ නැහැ. ඒක කොහොමත්ම පේන දෙයක් නෙමෙයි ප්‍රාණය කියන එක. ඒ ප්‍රාණය කියනකොට ඒ බීජේ සිද්ධ වෙන දේ නම් පේනවා. ඒ කොහොම හරි දැනගන්න පුළුවන්. නමුත් ප්‍රාණය කියන එක පේන්නේ ඒක අර භෞතික දේ අස්තේ හැංගිලා තියෙන්නේ. ඒවට මිශ්‍ර වෙලා. ඒක අදෘශ්‍යමානයි. හැබැයි ඒ ප්‍රාණය ඒ ජීවය තමයි අර පුංචි බීජය රෝපණය වෙන්න පීඩ දෙන්නේ. ඊට අවශ්‍ය ශක්තිය දෙන්නේ. එහෙම නැත්නම් ඒ නිකම්ම නිකම් භෞතික ද්‍රව්‍යයක් විතරයි. ඒ කවදාවත් පොළවේ හිටෙව්වට පොර දැම්මට වතුර දැම්මට පැලවෙන්නේ නැහැ, මුල්ල දෙන්නේ නැහැ, දළු දාන්නේ නැහැ, රිකිලි දාන්නේ නැහැ, ගහක් පිටියට වැදෙන්නේ නැහැ, මල් පිපෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ. කවදාවත්ම නැහැ. අනිත් සියලුම අවශ්‍ය සංගතක තිබුණත් අර ජීවය ඒක දිගට ගෙනියන්න තියෙන ආශාව. ඒක තමයි ජීවය කියන්නේ. ඒක දිගට දිගට දිගට මල් පිපෙන්නට, කොළ හැදෙන්නට, ගෙඩි හදන්නට අවශ්‍ය මූලික ආශාව එක තුල තියෙන්නට ඕන. ඒ ඉලක්කය, ඒ ශක්තිය තිබුණොත් විතරයි එය වැඩෙන්නේ. හැබැයි ඒ තිබුණාටම වැඩෙන්නේ ඒ හොඳට ජීවයේ තියෙන බීජයක් වෙන්න පුළුවන්. අපි දන්නවා ඒක පැල කරාට සමහර විට වෙනත් හේතු නිසා ඒ පැල නොවෙන්නට පුළුවන්. ඒ වෙනත් බාහිර සාධක නිසා අවුව නිසා, රැස්ස නිසා, පොළොවේ අවශ්‍ය අමුද්‍රව්‍ය, මූලද්‍රව්‍ය වල අඩු වැඩි නිසා, හුළඟ නිසා, වෙනත් කුමේ සතුන් නිසා, කාලගුණයේ වෙනස්කම් නිසා, උෂ්ණත්වය නිසා, විවිධ හේතු නිසා ඔය අපි දන්න දේවල් තව නොදන්න හේතුත් තියෙන්න පුළුවන්. මේ පැල නොවෙන්නත් පුළුවන් පැල වුණත් ඒ අපිට ඕනේ මල් පිපෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට ඕනේ විදියට ගහ හැදෙන්නේ නැති වෙන්න පුළුවන් අපට අවශ්‍ය විදිහට එහි ගෙඩි හැදෙන්නේ නැති වෙන්නට පුළුවන් හැදුනත් අප බලාපොරොත්තු වෙන විදිහට ඒ ගෙඩි රහට නැති වෙන්න පුළුවන්. ඒවා තව විශාල අප නොදන්නා වූ සුවිශාල හේතු සම්භාරයක ප්‍රතිඵලයක්. නමුත් මේ මොන හේතු තිබ්බත් අර බීජය තුල ජීවයක් තියෙන්නට ඕන. වැඩෙන්නට ආශාවක් තියෙන්නට ඕන. එය පළතරන්නට බලාපොරොත්තුවක් තියෙන්නට ඕන. ඒකට තමයි ජීවය කියලා කියන්නේ. පැවැත්ම සඳහා තිබෙන ආශාවට ඉතින් මේ අපේ හැම ඔය භෞතික කියන ක්‍රියාවක් තුළම ඔය පවතින්නට ආශාවක් තියෙනවා. දිගින් දිගට පවතින්නට ආශාවක් තියෙනවා. ඒකට තමයි ඉලක්කය කියලා කියන්නේ. ඒක තමයි අරමුණ කියලා කියන්නේ. ඒක තමයි බලාපොරොත්තුව කියා කියන්නේ. මේ බලාපොරොත්තුව කියන්නේ ආශාවක්. අරමුණ කියන්නේ ආශාවක්. ඉලක්කයක් කියන්නේ ආශාවක්. එතකොට ඉලක්කය නැමැති ආශාව, ඒ බලාපොරොත්තුව නැමැති ජවය තමයි ශක්තිය දෙන්නේ ඔය අපේ චේතනා අදහස් මුදුන්පත් කරගන්නට. ඒ කොතරම් දුරට ජීවයෙන් පිරීලද කිසියම් සිටිවිල්ලක් ඒ සිටිවිල්ල කොහොම හරි ඉෂ්ට කරගන්න මහන්සි වෙනවා. ඒතර එච්චර ශක්තියක් නැත්නම් එපමණ ඕනේ කමක් නැතිනම් අපිට හිතෙන දේවල් ක්‍රියාත්මක කරන්න ඒ සඳහා අපේ පමණ වෙහෙසෙන්නේ නැහැ. දැන් ඒ විදිහට තමයි අපේ සාමාන්‍ය ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. කොපමණ දුරට ඒ ඉලක්ක හදාගන්නේවා ප්‍රායෝගිකද? ඒ ප්‍රායෝගික ඉලක්ක මුදුන්පත් කරගන්න කොපමණ අපිට ඕනෙකමක් උනන්දුවක් ආසාවක් තියෙනවද? ඒ සඳහා අපි කොපමණ දුරට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නවද? මේ සියල්ල උඩ තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු සාර්ථක වෙන්නේ. ඉතින් අප අද මේ කිසියම් තැනක සිටිනවා නම් එතන ඔබත් මාත් මේ විදිහට ওই විදිහට රැඳී සිටින්නේ, පෙනී සිටින්නේ ඒ ඉලක්ක තුල ගැඹ තිබුණු ඒ ජවයේ ජීවය චේතනාව ආශාව නිසා. එය අවශ්‍යයි. දැන් ආගමික ජීවිතයට ආවත් භවනාවට ආවත් මේ කාරණේ මුලදී ඒ විදිහටම තියෙනවා. භාවනා කරන්න ආසාවක් ඕනේ. දන් දෙන්නට ආසාවක් ඕනේ. සිල් රකින්න ඒ පිළිබඳ ආසාවක් තියෙන්නට ඕනේ. ඒ පිළිබඳ කිසිම ආසාවක් නැති උනන්දුවක් නැති උද්‍යෝගයක් නැති ජීවයක් නැති කෙනෙකුට හිතෙන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. ඒ ප්‍රයෝජනයක් දකින්නෙත් නැහැ. ඒ අර්ථවත් ක්‍රියාවක්සේ හැඟෙන්නෙත් නැහැ. එය කරන්නට ඉඩකුත් නැහැ. රසයකුත් නැහැ. එතකොට මේ සියල්ල එහි රසය ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ කාලය විවේකය මේ සියල්ල එහි එය වටිනා යමක් කියා සිටීම මේ සියල්ලම කෙනෙකු තුල කෙනෙකුට දායාද කරන්නේ තියෙන ආසාව. බලන්න ඕනෑම දෙයකට අපේ හිතේ ආසාවක් ආවහම ඒ දේ හරිය වටිනවා අපිට. ඒ ක්‍රිකට් වන්නට පුළුවන්, එය නවකතාවක් හෝ කෙටි කතාවක් වන්නට පුළුවන්, ගීතයක් හෝ නාට්‍යයක් වන්නට පුළුවන්, ගහක් හෝ මල්තලයක් වෙන්නට පුළුවන්. එහෙම නැතිනම් මෝටර රථයක් හෝ වෙන ගෘහ භාණ්ඩයක් වන්නට පුළුවන් පුද්ගලයෙක් වන්නට පුළුවන් ඒ පුද්ගලයා පිළිබඳ ඒ දේ පිළිබඳ ඒ ස්වභාවය පිළිබඳ අපේ හිතේ කිසියම් ආශාවක් ආවහම ඒ ආශාව විසින් ඒ දෙය ඒ කෙනා ඊටාම වටිනා කෙනෙකු බවට පත් කරනවා බලන්න අපට වටිනා කියන දේවල් අරන් බලන්න අපි උපදිනකොටත් අපිට හිතනවාද මේවා හරි වටිනවා කියලා. මේ වටිනාකම කියන එක අපෙන් බාහිරව තියෙන දෙයක්ද? දැන් ලෝකේ තියෙන වටිනාම දේවල් මොනවද කියලා ලයිස්තුවක් හැදුවොත් පොදු ලයිස්තුවක් හැදෙයිද? අප කියයි දියමන්ති තමයි වඩාත් වටින්නේ, ප්ලැටිනම් තමයි, රත්තරන් තමයි, රිදී තමයි වැඩියෙන්ම වටින්නේ. එහෙම අපි කිව්වට එය සම්පූර්ණයෙන්ම අපේ ආශාව උඩ රඳා පවතින දෙයක්. රිදී වලට ආස කෙනෙකුට රිදී වටිනවා. රත්රන් වලට ආස කෙනෙකුට රත්රන් වටිනවා. දියමන්ති සහ ප්ලැටිනම් වලට ආස කෙනෙකුට ඒවා වටිනවා. ඒවා තිබුණා ලෝකේ කවදද? මහා ආකර තිබුණා, මහා පර්වත තිබුණා දියමන්ති. කවුරුවත් ගණන් ගත්තේ නැහැ මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට ඊට වැඩිය වටිනවා අර ගහක තියෙන ගෙඩියක්. පුංචි වතුර ටිකක්. ඊට වැඩිය වටිනවා. ගණන් ගත්තේවත් නැහැ. ඉතින් ඒ පිළිබඳ කෙනෙක් ආසාවක් ඇති කරාම ඊට පස්සේ අන්න ඒක වටිනා දෙයක් බවට පත් වෙනවා. මෙහෙම තමයි වටිනාකම කියන එක ඇති වෙන්නේ. වටිනා කියන දේවල් ලෝකේ කොහෙවත් නැහැ. ඒ අපේ ආශාව විසින් දේවල් වලට යම් යම් ස්වභාවයන්ට පුද්ගලයන්ට ප්‍රක්ෂේපණය කරනවා ආරෝපණය කරනවා මෙතන ඉඳලා මේ ඉන්න තැන ඉඳලා බලන්න මේ හිතේ තියෙන බලය මෙතන ඉඳලා හිතට පුළුවන් කොහේ හරි තියෙන දෙයකට කෙනෙකුට වටිනාකමක් දෙන්න. ඒ වටිනාකම කියන එක අපි මෙතන ඉඳලා එතෙන්ට විදිනවා ප්‍රක්ෂේපණය කරනවා. කරාට පස්සේ ඒක හරිය වටිනවා කාටද? අර අන්න ඒ කෙරෙහි ආශාවක් ඇති කරගත්ත කෙනාට ඒක වටිනවා. ඒ පුද්ගලයා කෙරෙහි ආශාවක් තියෙන කෙනාට උනන්දු වෙන කෙනාට ඒ පුද්ගලයා වටිනවා. ඒ පොතට, ඒ මලට, ඒ පුටුවට, ඒ ආහාරයට ඒකට ආශාවක් තියෙන කෙනාට ඒ වටිනවා. ඒ රසවත්. ඒ ජීවිතයට අත්‍යවශ්‍ය වෙනවා. නැතුව බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි සැපයි කියලා හිතන දේ අපේ සතුට කියන එකත් අවසාන වශයෙන් අපි දකින්නේ ඔය අප විසින් වටිනාකම් ප්‍රක්ෂේපණය කරන දේවල් තුලයි. අපි සැප කියලා අප ඉල්ලන්නේ විඳින්නේ හොයන්නේ තියනවා කියා අප හිතන්නේ කොතනද අපිට වටින දේවල් තුල. ඒවා අපිට වටින්නේ ඇයි? අප ඒවට ආස නිසා. එතකොට මේ ඔක්කොම එකට යන්නේ. ආසාව, දෙයක තියෙන වටිනාකම, නැතුව බැරිකම සහ අප විඳින සැප. මේ සියල්ලම එකට යන්නේ. එතකොට මේ ආරම්භය කොතනද? අපේ මනස විසින් ඒ තැන්වලට ආසාවෙන් නිකුත් කරනු ලබන අර වටිනාකම. ඊට පස්සේ ඒ දේ ඊටාම වටිනා දෙයක් බවට පත් වෙනවා නැතුව බැරි දෙයක් බවට පත් වෙනවා ඒ දේ තුල තමයි මගේ සතුට තියෙන්නේ ඊළඟට ඒ දේ ඒ විදිහටම නැති වෙනකොට මා දුකටපත් වෙනවා අසහනයටපත් වෙනවා එතකොට අවසාන වශයෙන් අසහනය තියෙන්නේ කොතනද දුක තියෙන්නේ කොතනද වේදනාව මේ සියල්ලම තියෙන්නේ ඔය කේන්ද්‍රය ඇතුළෙමයි. ඒතර මෙන්න මේ කේන්ද්‍රය වටේ අප හැමදෑම කරකැවෙනවා. අපේ මුළු ජීවිතයේම මුළු පැවැත්මම භ්‍රමණය වෙන්නේ මෙන්න මේ ආශාව නැමැති කේන්ද්‍රය වටේ. මෙන්න මේ ඉලක්කය බලාපොරොත්තුව උනන්දුව සහ අරමුණ නැමැති කේන්ද්‍රය වටේ භ්‍රමණය වෙන ග්‍රහ වස්තු ටිකක් තමයි ඔබ කියන්නේ මම කියන්නේ. ඒ අපි කැරකෙන ඒ රවුම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපේ කේන්ද්‍රය එකක්. අපි දකිනවා යමක් ආසාවක් ඇති වෙනවා ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න එහි වටිනාකම වැඩි වෙනවා. මේ අපි අත්දකලා තියෙනවා ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න වටිනාකම් වැඩි වෙනවා. ආශාව වැඩි වෙන්න වැඩි වෙන්නේ නැතුව බැරිකම වැඩි වෙනවා. ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න එයින් මට ලැබේවියයි සිතන බලාපොරොත්තු වෙන සතුට වැඩි වෙනවා. ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දෙයට තියෙන බැඳීම වැඩි වෙනවා. ආශාව වැඩි වෙන්නට වැඩි වෙන්නට බය වැඩි වෙනවා. ඒ නැති වෙයි කියන බය. ඒ නිසා අප විඳින සැප නැති වෙයි කියන බය. ඒ දේ නැති වුණොත් මට මොකද වෙන්නේ කියන බය. මේ බය වැඩි වෙනවා. ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න සැකය වැඩි වෙනවා. ආශාව වැඩි වන්නට වැඩි වන්නට ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. මේ මට නැතුව වෙනත් කෙනෙකුට හිමි වෙයිද ආශාව වැඩිවන්නට වැඩිවන්නට හිතේ බර වැඩි වෙනවා. හිතට දැනෙන වෙහෙස වැඩි වෙනවා. හිතේ අසහනය වැඩි වෙනවා. ඉතින් අපි මේ මේ ආශාව නැමැති කේන්ද්‍රය වටේ ඔබත් මාත් භ්‍රමණය වෙනවා මේ විදිහට වටිනාකමින් පටන්ගෙන නැතුව බැරි තැනට ගිහිල්ලා කොහොමද ලබාගන්නේ කියන තැනට ගිහිල්ලා ඒ සඳහා සැලසුම් කරමින් ඒ ලබා ගත්තාම අපි අත්දකින්න සැප ගැන සිහිනමවමින් ඒ අපේ සිහිනය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරමින් සතුට විඳිමින් සැප විඳිමින් එතනෙනුත් නොනැවති මෙය මට අහිමි වෙයිද කවුරු හරි නිසා වෙන හේතු නිසා අන්න සැකය ඇති වෙනවා ඒ සැකයක් විඳිමින් සැකේ කියන්නේ දුකක් එයක් විඳිමින් සැකයක් ආවම අපිට බලන්න බඩගින්නක් නැහැ නිදිමතක් නැහැ අවධානයක් නැහැ අපි දුක් විඳිනවා ඒ දුකත් විඳිමින් බයත් විඳිමින් ඊර්ෂ්‍යාවත් විඳිමින් අවසානයේ අහිමි වුණහම ඇතිවෙන ඒ රික්තය ඒ සතුට පිරීලා තිබිච්ච තැනකින් සතුට ඉවත් වුණාම ඒ සතුට පිරී තිබූ අපේ මනස විඳින ඒ අසහනයේ රික්තය ඒ අසහනය එයත් විඳිමින් අපි මේ රවුම අවසන් කරලා හිතිය තැනට එනවා හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ ආපහු යනවා ආපහු එනවා දැන් මේ මේ අපේ ගමනය මේ අපි හිතින් ගත කරන නැතිනම් ජීවත් වීම කියන අපි කියවනේ ඒක හරියට මොකද්ද කියන්න අපිට හොයාගන්න අමාරුයි කියලා. කොහොමරි මේ ජීවත් වීම නැමැති මේ චාරිකාව කෙරෙන්නේ කොහොමද කියන එක බලන එක තමයි භවනාවේ තියෙන එක වැදගත් ක්‍රියාවක්. මේකට විරුද්ධව යන එක නෙමෙයි. මේක වෙන්නේ කොහොමද කියලා අඳුනගන්න එක. කොහොමද මේවා වෙන්නේ? ඉතින් ඒ සඳහා අපේ මේ සාමාන්‍ය ජීවිතයට අපි අවදි වෙන්නට ඕන. කොහොමද මගේ ජීවිතය ගත කරලා තියෙන්නේ මේ පමණ කාලයක්? ඒ ගැන අප බලන්නට ඕනේ. මං ඉන්න තැනට ආවේ කොහොමද? මේ තැනට එන්න මොනවද උදව් වුනේ? දැන් ඉන්න තැනින් තව තැනකට යන්න මට මොනවද අවශ්‍ය වෙන්නේ? මෙන්න මේවා ගැන අප හොයන්නට ඕන. මේ සිරීමම තමයි භාවනාව කියලා කියන්නේ. මේකට විරුද්ධව යන එකක් නෙමෙයි. මේක ආපහු යන එකකුත් නෙමෙයි. මේ ගැන අවබෝධයක් ඇති කරගන්න එක. මක් නිසාද මේ ජීවේ ඕන ඕනම දෙයකට. ඒක අප කිව්වේ. භාවනා කරන්නත් ඒ ආශාව ඕනේ. ආශාව තියෙන කෙනෙකුට තමයි භාවනාව වටින්නේ. සිල්වත්ව ගත කරන එක වටින්නේ ඒකෙහි ආශාවක් තියෙන කෙනාට. බණක් දහමක් අහන්නේ සාකච්ඡාවකට එන්නේ ඒ පිළිබඳ ආසාවක් තියෙනකොට. ඒකට ආසාව වටිනවා. එකපාරට ආසාව ඕනේ කියලා අපිට පුළුවන් ඊටාම සෛද්ධාන්තික මට්ටමින් කතාවක් කරන්න. නමුත් කායෝගික වෙනකොට ආසාව අවශ්‍යයි. ආසාව තියෙනවා. අවශ්‍යයි කියන අමුතුවෙන් ඇති කරගන්න නෙමෙයි අප ළඟ තියෙන ආසාවම අප හරවනවා. මේ රවුමේ යන්නට තියෙන ආසාව හරවනවා අපි මේ රවුමේ යන හැටි දකින්නට. ටික ටික හරවනවා. ඒතර අපි සාමාන්‍ය ජීවිතය තුලත් ඉගෙන ගන්නවා ඒ කටයුතුත් කරනවා කරන ගමන්ම මේ කෙරෙන හැටිත් දකිනවා. ඒතර මෙතන එක්තරා විදිහක ද්විත්ව කාර්යයක් භාවනා කරන කෙනා කළ යුතුව තිබෙනවා. මොකන්ද? එයා ජීවත් වෙන රටාව තුල කරන්න තියෙන දේවල් ඇති බොහෝමයක් යුතුයකම් නැති වගකීම් නැති හම්බ කරන්න නැති ඉගෙන ගන්න නැති ඒ ටික කරන්න වෙනවා. ඒ කරන අතර කෙරෙන හැටි දකින්නට ඕනේ. සාර්ථක වෙන හැටි, සාර්ථක වීම තුල සතුට වෙන හැටි, අසාර්ථක වෙන හැටි, අසාර්ථක වීම තුල දුක් වන හැටි, බය වෙන හැටි මේ සියල්ලම දකින්නට ඕනේ තරගයකට එන හැටි. හොඳට හිටිය කෙනෙක් ළඟින්ම හිටිය කෙනෙක් පවා සතුරෙක් වෙන හැටි මේ තරගයේදී සියල්ලම අප දකින්නට මේ ටික තමයි සංසාරය කියලා කියන්නේ මේකට තමයි ජීවිතය කියන්නේ. ඒතර මේ සංසාරයේ මේ ජීවිතය තේරුම් නොගෙන කොහොමද අපි මේ නතර කරන්නේ මේ වෙනස් කරන්නේ? කොහෙද උගන්වන්නේ අපිට සංසාරය පිළිබඳව? කොහේවත් තියනවද තැනක ජීවිතය පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට? කොහරි තියනවද කිසියම් අධ්‍යාපන ආයතනයක් අපේ ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නට නෑ කොහෙවත් නෑ. එය තියෙන්නේ අප තුළමයි. භාවනාව කියන්නේ ජීවිතය තුළ ජීවත් වීමේදී කරනු කියන ලබන දේවල් පිළිබඳ කරනු ලබන හැදෑරීමට. ඒතර තමන්ගේම ජීවිතය තමන්ගේ විද්‍යාගාරය බවට පත් වෙනවා. ජීවිතය නැමැති ඒ විෂය පරිශ්‍රණයකට ලක් කරන්නට එතින්දී වැදගත් වෙන තව කාරණයක් තියෙනවා. දැන් ওই විදිහට අපි ඇති අපේ තියෙන ආශාව අපි හරවනවා ආශාව දකින්නට. ඒත් අපිට තියෙනවා ඉලක්කයක්. අර අනිකුත් සෑම සාමාන්‍ය ඉලක්ක අතරම ආධ්‍යාත්මික නැතිනම් ආගමික නැතිනම් භවනාමය ආශාවකුත් අපිට තිබෙනවා. භවනාමය ඉලක්කයකුත් තියෙනවා කුමක්ද? මේ ඉලක්ක සෞඛ්‍යයක් හදාගන්නේ ඇයි කියා තේරුම් ගන්නට අපට තිබෙනවා බලාපොරොත්තුවක් බලාපොරොත්තු පිළිබඳව හොයන්නට අපට තිබෙනවා ආශාවක් ආශාව තේරුම් ගන්නට එයත් ආශාවක් එයත් බලාපොරොත්තුවක් එයත් ඉලක්කයක් නමුත් ඒ වෙනස් එතන නැහැ තරංගයක් තියනවාද තරංගයක් භාවනාව පිළිබඳව? තියනවාද තරංගයක් සිහිය පිළිබඳව? තියනවාද ඊර්ෂ්‍යාවක් තව කෙනෙකුට මට වඩා සිහියක් තියනවා කිය? තියනවාද බයක්? මේ මා ළඟ තියෙන ඒකාග්‍රතාවයේ සම්තුන් බව මට නැති වෙලා තව කෙනෙක් ගණේ කියන. සැකයක් තියනවාද තව කෙනෙක් මේ පැහැර ගණේ කියා? නෑ. ඒ සියල්ලෙන්ම නිදහස් වූ ආශාවක් මේක. ඒ හැබැයි ආශාවක්. ඒ තණ්හාවක්. ඒ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඉටු වුනේ නැත්නම් අප දුක් විඳිනවා. අපේ අවශ්‍ය විදිහට හිත එකඟ වුනේ නැත්නම් ඔබත් මා දෙදෙනාම අසහනයටපත් වෙනවා මේ භාවනාව තුළ. දවසක හොඳට අපේ හිත එකඟවන්නට පුළුවන්. ඉතින් අපි හරි සතුටුයි. ආ අද නම් මගේ භාවනාව හරි ගියා කියලා. නමුත් ඊළඟ දවසේ අපි වාඩි වෙන්නේ අර බලාපොරොත්තුවේ. ඊයේ වගේම අදත් හොඳට හිත සංසුන් වෙලා හිත සැහැල්ලු වෙන්නට ඕනේ කියලා. ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට අපි උත්සාහ කරනවා උත්සාහ කරනවා උත්සාහ කරනවා මේ දුවන හිත එකඟ කරන්න ඒ දුවන හිතින් අර ඊයේ ලැබපු අත්දැකීම නැවතත් ප්‍රතිනිර්මාණය කරගන්නට නමුත් ඒ සිද්ධ වෙන්නේ නැති තැන අප නැගිටින්නේ අසහනයෙන් අද නම් භාවනාව හරි ගියේ නැහැ කියලා. ඉතින් කොහොමද ආසානයක් ඇති වෙන්නේ ආසාවක් නැත්නම් නිසා මෙතන ආසාවක් තියෙනවා. ඒ ආසාව ඉටු වුනහම ඔබත් මාත් සතුටු වෙනවා. වගේම නැති වුනහම දුක් වෙනවා. හැබැයි එතන අර අනිත් රළු හැඟීම් නැහැ, ඊර්ෂ්‍යාව නැහැ, තරංගයක් නැහැ, සැකයක් නැහැ, බයකුත් නැහැ. ඒ වගේ නිදහස්. ආශාව දැකීමේ ආශාව, බලාපොරොත්තු හඳුනා ගැනීමේ බලාපොරොත්තුව, ඉලක්ක හදාගන්නේ ඇයිදයි දැනගැනීමේ ඉලක්කය. මේ අරමුණු යන කුමක්දයි අවබෝධ කර ගැනීමේ අරමුණ තුල නැහැ තරංගයක් ඒ තුල නැහැ බයක්, නැකයක් හෝ ඊර්ෂ්‍යාවක්. අතර ආසාවක් තිබෙනවා බයක් නැති, ආසාවක් තිබෙනවා තරගයක් නැති, ආසාවක් තිබෙනවා ඊර්ෂ්‍යාවෙන් තොර. අන්නේ ඒ ආසාවක් අපි මේ භාවනාව තුල අත්දකිනවා. ඒ ආශාවේ ඉලක්කය සම්පූර්ණ කරගන්නේ අනිත් ඉලක්ක සම්පූර්ණ කරගන්න විදිහට නෙමෙයි. එයයි ඊළඟ වැදගත් කාරණය. අනිත් ඉලක්කයක් සම්පූර්ණ කරගන්නේ ආශාව වැඩි වෙච්ච තරමට ඒක පස්සේ දුවනවා දුවනවා දුවනවා දුවලා අපි දවසක එතෙන්ට එනවා. කොතන හරි අපිට යන්න ඕනි තැනට. නමුත් මේ භාවනාව තුළ එහෙම දිවීමක් නැහැ. ඒ ආශාවෙන් දුවන ගමනක් නෙමෙයි ආශාවක් තියෙන ආශාවත් එක්ක අපි නතර වෙනවා භාවනාවේදී. කොහෙටවත් දුවන්නේ ආශාවෙන්. අතන ඇති ඒකාග්‍රතාවය, මෙතන ඇති සංසුන් බව, අතන සිහිය ඇති, මෙතන සමාධිය ඇති. එහෙම නෑ මෙතන ප්‍රඥා. එහෙම කොහෙවත් තියනවා කියා හිත අප දුවන්නේ නෑ. මේ දුවන දිවිල්ල නතර කිරීමයි භාවනාව කියන්නේ. ඔය හැමතැනම අතන මෙතන අපිට ඕන දේවල් ඇති කියා ඒ තැන්වලට වටිනාකම් ප්‍රක්ෂේපණය කරමින් ඒ දේ ඒ දේවල් ලොකු වටිනා දේවල් බවට පත් කරමින් නැතුව බැරි දේවල් බවට පත් කරමින් එතෙන්ට කොහොමද මම යන්නේ කියලා ඒ සිහින දැකීමේ ඔය ආසාවේ කේන්ද්‍රය වටේ කෙරෙන චාරිකාව නතර කිරීමයි මෙතනින් කරන්නේ. ඇත්තට වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි බුදුහාමුදුරු අඟුලිමාලට කීවේ. අඟුලිමාල දැක්ක ඉලක්ක ඕන තරම්. ඒ ගුරුවරයාගේ කීම අනුව දැක්කා ඇඟිලි ඇඟිලි තමයි ඉලක්ක උනේ. කඩුවක් තරම් ඉලක්කෙ පස්සේ ගියා ගිහිල්ලා යන යන තැන ඉලක්කේ ළඟට යන්න පුළුවන් වුණා. කොහෙද ඇඟිලි තියනවා දැක්කේ එතෙන්ට ගියා. දිව්වා. ඒ සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියන බය තියෙන්නේ නැති. ඒ විතරක් මේ ඉලක්කයක් තිබුණා ඇඟිලි 1000ක් ඕන කියන එකත්. එකයි අඩු උනේ. බුදුහාඳුරෝ පස්සේ දිව්වා. කොච්චර දිව්වත් බුදුහාඳුරු ඉන්න තැනට යන්න බැරි වුණා. ඒතර අවසානයේ පළවෙනි වතාවට අඟුලිමාලට කියන්න වුණා නවතින්න කියලා. අඟුලිමාල එතෙක් කාටවත් කිව්වේ නැහැ නවතින්න කියලා. අත් නිසා අඟුලිමාල තුළ තිබුණු ද්‍රවයේ ජීවය ආශාව උද්‍යෝගය තරදවන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. කවුරුත් දුවන්නේ නැති අඟුලිමාල එනකොට නමුත් ඒ හැම දෙනාම තරද්දන්න අඟුලිමාලට තිබුණ අවශ්‍යක්තිය. ජීවිතේ පළවෙනි වතාවට අඟුලිමාලට කියන්න වුණා බුදුහාමුදුරන්ට නවතින්න කියලා. අතර බුදුහාමුදුර මොකක්ද කිව්වේ? බුදුහාමුදුර කිව්වේ මම නතර වූ කෙනෙක්. ඉතින් අඟුලිමාල බැලුවා මොකද්ද මේ? මම දුවනවා. කොච්චර දිව්වත් අල්ලන්න බෑ. අපි හිතන්නේ අපි දුවනකොට යමක් අල්ලගන්න බැරි නම් අපි දුවන වේගෙ මදි කියලා. අපි හිතනවා ඒ මට වඩා වේගෙන් යනවා කියලා. ඉතින් හැම වෙලේම අපි ඉන්නේ තරංගයක. අපේ අරමුණත් මාත් අතර ලොකු තරංගයක් හැම වෙලේම. කොහොමද එතෙන්ට යන්නේ කියලා. බුදුහාමුදුරු කියනවා මං දුවන්නේ නැහැ මං අතර වෙච්ච කෙනෙක්. ඔබට කවදාවත් දුවලා මං ඉන්න තැනට එන්න බෑ. ඒක ඔබත් නතර වෙන්න. මේ භාවනාව තුළ අප නතර වෙනවා. ත්‍රාංගුලිමාත නතර වුණානේ. ඒ නතර වූ තැන බුදුහාඳුර හිටියා. අර දුවලා දුවලා අල්ලගන්න බැරි වෙච්ච බුද්ධත්වය ඒ දිවිල්ල නතර වෙච්ච තැන අඟුලිමාල් નિરાයාසයෙන්ම ලැබුණා. ඒක තමයි මේ භාවනාවෙන් අප ඉගෙන ගන්න ඊටාම වැදගත්ම පාඩම. අපි තැන් තැන් වලට වටිනාකම් ප්‍රක්ෂේපණය කරමින් ආශාවන් දල්වමින් ඒ තැන් වල සතුට ඇති කියා සිතමින් අපි මේ හඹාගෙන යන දිවිල්ල ඉලක්ක හඹාගෙන යන දිවිල්ල නතර වුණු තැනයි ඔය හැම දෙයක්ම තියෙන්නේ ඒ නතර වූ තැන තියෙන සැනසෙල්ල, සහනය, සතුට, දුකක් නොවන අසහනයක් නොවන බියක් නොවන සැකයක් ඇති නොවන ඊර්ෂ්‍යාවක් කවදාවත් හතගන්නේ නැති ඒ නිවීම සැනසෙල්ල තියෙන්නේ එතනයි කොතනද ඔබ ඉන්න තැන මා ඉන්න තැන හැබැයි අපි අපි ඉන්න තැන නැති නිසා අපි ඉන්නේ අපි ඉන්න තැන නෙමෙයි අපි කොහේ හරි ඉලක්ක හදාගෙන ඒ තැන්වල ජීවත් වෙන්නේ. ඒතර භාවනාවෙන් කරන්නේ මොකද්ද? අප ඉන්න තැනට ආපහු අපි එනවා. ඇවිල්ලා බලනවා මෙතන මෙතන මොකද්ද තියෙන අඩුව? මෙතන මොකද වෙන්නේ? අපි දන්න ඔය හැම ඉලක්කයකටම යන්න අපිට ජීවත් වෙන්න ඕනේ. ඉගෙන ගන්න රස්තාවක් ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න හුස්ම නැතුව බෑ. නමුත් ඇයි අපිට හුස්ම ගන්න පිට කරන එක තේරෙන්නේ නැත්තේ? ඇයි ඒ හුස්ම ගන්න පිට කරන එක දැනගන්න කියා කියන්නට ලෝකෙට බුදුවරයෙක් ඕන වුණේ? එතෙක් කවුරුවත් හුස්ම ගත්තේ නැද්ද? නෑ හැමෝම හුස්ම ගත්ත පිට කරා. නමුත් ඒ අයට දැනුන්නේ තමන් හුස්ම ගන්න පිට කරන බවවත්. ඇයි තමන් තමන් එක්ක නෙමෙයි හිටියේ. වෙන කොහේ හරි හිටියේ. වෙන ඈතක හිටියේ. දැන් තමුන්ගෙන් ඈතට යන්න යන්න අඩුම ගානේ අපි හුස්ම ගන්න බවවත් අපිට දැනෙන්නේ නැහැ. තමුන් ළඟට එන්නට එන්නට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න අපිට තේරෙනවා අපි හුස්ම ගන්න බව. ඒ හැම හුස්මක් ඇතුළෙම තියෙන ඒ හුස්ම ගන්න තියෙන ආශාව අපිට දැනෙනවා. ඒ හැම හුස්මක්ම නැති වුණොත් මොකද වෙන්නේ? අන්න ඒ අපහසුව අපිට දැනෙනවා. එතකොට මේ පුංචි ආස්වාසයක් තුළින් පුංචි ප්‍රස්වාසයක් තුළින් මේ සමස්ත විශ්ව චාරිකාවන මේ ආශාවේ මමත්වයේ කේන්ද්‍රයේ වටේ කැරකෙරෙන අපේ මේ සංසාරයේ නැමැති චාරිකාවම තේරුම් ගන්න පුළුවන් මේ පුංචි ස්වභාවික ආස්වාදයට ප්‍රස්වාදයට අවධානය යොමු කිරීමෙන් ඒ නිසා එතෙන් යන ඔබත් මාත් ආපහු ඔබත් මාත් හිතිය තැනට එන්න පටන් ගන්නවා ටික ටික ටික ටික ඈතට ඉඳලා අපිට හුස්ම දකින්න බෑ. අප ළඟට එන්නට ඕනේ. හොතටම ළඟට එන්නට ඕනේ. ඒතර මේ ආනාපාන සති භාවනාව තුළ ඔය සමස්ත ධර්ම මාර්ගයේම ක්‍රියාත්මක වෙනවා. මේක පුංචි භාවනාවක්, සරල භාවනාවක්. හැබැයි කොපමණ පුංචි වුණත්, කොපමණ සරල වුණත් හැම දිනාටම කරන්න පුළුවන් වුණත් මේ සරලම සරල ස්වභාවික සංසිද්ධිය තුළ මේ සමස්ත රහසම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේ සමස්ත සංසාරයේ පිළිබඳ පණිවිඩයම මේ පුංචි හුස්මක් ඇතුලේ ලියලා තියෙනවා සවිස්තරාත්මකව. හැම පුංචි හුස්මක්ම මේ සංසාරයේ රහස අපිට කොඳුරා අනාවරණය කරනවා හිමීට. ඒකට අපිට ඒක ඇහෙන්නේ නැත්තේ අපි කිට්ටු නැති නිසා. ඒකට කලීතුව තිබෙන්නේ මේ හැම හුස්මකටම පුළුවන් තරම් සාවධාන වෙන එක. මේ හැම ප්‍රස්වාසයකටම පුළුවන් තරම් සමීප වෙන එක. ඒ හැම ප්‍රස්වාසයක්ම ආස්වාසයක්ම කොහොමද එන්නේ යන්නේ හැම ආස්වාසයක්ම ප්‍රස්වාසයක්ම මොකද්ද අපිට කියන්නේ අන්නේ පණිවිඩේට වඩ වඩා සංවේදී වෙන එක. එයයි භාවනාව කියන්නේ. අන්න ඒ භාවනාවට අපි පුළුවන් තරම් මුළු හදවතින්ම සාගතහන වෙමු.